සද්ධා සම්පන්නකමනේ අප දැන් දවස් හතරක්ම හදා දෙකක්ම භාවනා කළා. හතරකම භාවනාව අප මේ දවස් දෙක ඇතුළතදී ප්‍රගුණ කළේ. මේ දවස් දෙකේදී අපි බුදුගුණ භාවනාව, හේත භාවනාව, එසේම මානසික භාවනාව, විදර්ශනාව දැනගන්නේ කොහොමද කියන එක ගැන සරල විස්තරයක් කළා. අද මෛත්‍රී භාවනා විදර්ශනාවට ළඟන ආකාරය අද ප්‍රකාශ කිරීමද බලාපොරොත්තු වෙනවා. ඊට පස්ව භාවනාවට පළමුවෙන්ම පැමිණෙන්නේ ඉතාලියෙන් කර්ම දීපේ ප්‍රකාශ කරන්නට අදහස් කරනවා. මෛත්‍රී භාවනාව විදර්ශනා කරන ආකාරය මේක ප්‍රසන්න මම මේ ප්‍රකාශ කරන්නේ. එනිසා කවුරුත් ඒක සාවධානව කරන්න ඒ අනුව කටයුතු කරන්න. මෙහෙම ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා කියනවා මෙත්තා විහාරයෝ විස්සෝ පතන්නෝ බුද්ධ ශාසනය අධිගච්ඡී පදං සංසං සංඛාරෝක සමස්සකං මෙත්තා විහාරයෝ විස්සෝ පතන්නෝ බුද්ධ පතන්නෝ බුද්ධ ශාසනය බුද්ධ ශාසනයේ ප්‍රසාදේපත්තු මෙත්තා විහාරේ මෛත්‍රී යෝනිය වාසය කරන යෝගාවචරයා අධිගච්ඡේ පදං සංසංග සංස්කාරෝප සමන්තකං සංස්කාරෝප සමන්තකං සීලේන සංස්කාරයන් සමනය කරන්නා වූ පරම සාන්ත සුඛය නිර්වාණ සුඛය අධිගච්ඡේ පදං සංසං මේ සාන්ත පදය සාක්ෂාත් කරගෙන තියෙනයි යනවා ඒකෙන් අදහස් ගන්න මෛත්‍රී භාවනාව තුළින් කෙනෙකුට සමත වශයෙන් පමණක් නෙවෙයි විදර්ශනා වශයෙන් බලාපොරොත්තු වන උදෙන පරමාර්ථය වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන් කියන එක. මේ පිළිබඳව මොයක් සම්බන්ධ මොයක් සූත්‍ර විස්තර දැක්වෙනවා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව විදර්ශනා කරන ආකාර රාශියක් තිබෙන්නට පුළුවන්. අප මම දැන් ප්‍රකාශ කරන්න යන ක්‍රමය මේක මාත්‍යයට මා හිතන්නේ ලංකාවේ ලෝක කොතනකට ගියත් අහන්නට හෝ කියවන්නට ලැබෙයි කියලා. මේ පස්සේ එතන තන සමහර කෙනෙක් ඒක කියන්න පුළුවන් අද පළවෙනි අවස්ථාවෙන් ප්‍රකාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාල් සූත්‍රය කියන අෂ්ටක නාගර සූත්‍රය කියලා. මේ නා අෂ්ටක නාගර සූත්‍රය අදන් වන්නේ අංගුත්තර නිකායේ 11 වෙනි පාඨය. ඒ වගේම මේ සූත්‍රයේ ආකාරයෙන් දක්වලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මේ මජ්ක්‍ධිම නිකාය සංගත නිකාය යන නිකාය දෙකේ උනන විනාශකනාල සූත්‍රයේ එලෙසින්ම දැක්වෙනවා. ඒ මෙසේ සඳහන් වෙනවා පොනිපරණ ගහකට දික්කෝ මෙත්තා සහගතේන හේතුහා ඒකම් විසාන පරිස්වා විහෙරති. නැවතත් මේ සංස්මී යෝගාවතරයේ දික්කෝ කියන කමා විස්තර කරන යෝගාවතරයේ කියලා මෙත්තාකාල තියෙන හේතුකා මෛත්‍රී සාගත සුඛින් ඒකම් දිසම් පරිස්සා වූටි එක්සාරස්ස පතුරමින් වාසය කරනවා. ඒ කියන්නේ මෛත්‍රී සාගත විස එක්සාරස්ස පතුරනවා. මේ උදාහරණය කිව්ව නැගෙන පුතාවේ තියෙන සත්‍යෝ සෝපස්සෝ සෝපස්සෝ සෝපස්සෝ නිරති. සතාදිකයන් සතාසත්‍යං සතාසත්‍යං සතාසත්‍යං ඒ වගේම දේව දිස්සාවටත්, සේවන දිස්සාවටත්, පතරවන දිස්සාවටත් මෛත්‍රිය පතරවනවා. මේවා කියනකොට පතරවන වෙන මෛත්‍රිය කාලෝක ධර්ම. පළම නැගෙනහිර දිස්සාවේ තියෙන සත්‍යෝසය ප්‍රත්‍යක්ෂ, සකාලිකයන් කපාපතියන් කතාකරන, ඒ වගේම බටහිර දිස්සාවේ තියෙන සත්‍යෝසය ප්‍රත්‍යක්ෂ. නැගෙනහිර බටහිර මෙන්න උතුම් දිස්සාවේ තියෙන සත්‍යෝසය ප්‍රත්‍යක්ෂ, දකුණු දිස්සාවේ ඉතී බුද්ධමදෝ සුභයන් සම්බදේ සම්බත්තතාය සබ්බාවන් සංලෝකං මෙත්තාසාගතේන චේතසා යකුලේන මහම්බතේන අප්‍රමාණේන ලේනං දාපජ්ජේන පරිස්වාමිරති අර චේතසාවක් වගේම ඒ උත්තම උත්තමදෝ උද්ධං අදෝ ඉහළට ඉහළින් නැති වෙන සත්‍යෝ සෝපච්චේපා කියලා නැතිකත් වෙනවා. අදෝ රටපච්චේතෙන් කියලෝන සත්‍යෝ සෝපච්චේපා කියලා කතරනවා. ඒ උද්දමතෝ කියලාම හරස්සකට කියන කියලෝන සත්‍යෝ. ඒ වගේම සබ්දේ සම්බස්සකාර සම්බාමන් සංයෝකම්මල විස්සේන පිටන් කියලෝන සත්‍යන අ르ගෙන නිස්සාකාර තේනි තේස්සා පරිස්වා වේති මනසේ සාලක පිට පතුරු නිවාසය කරනවා. සීලෝන සත්‍යය සුපත් වෙත්වා යන චේතනාව යන පිටුවේදී මේක හසුරවන කොට මේකේ උපරිම සත්‍යය ධ්‍යාන මට්ටම කියන එක කියන්නේ විපුලේන මහාංග තේන අස්මානේන අවේනේන ව්‍යාපජ්ජේන කියන වචන වලින් මහාංගකය කියන්නේ සාමාර්ථ සත්‍ය උස්මාංග සත්‍යයක් අර අතිශේලෝම සත්‍ය සුපත්ත්‍වා ආදී වශයෙන් පළමුව දෙක වශයෙන් හෝ එසේ නැත්නම් පුද්ගල සත්පුරුෂාට වශයෙන් හෝ කවදාකාරයෙන් මම මනසේ පසුරවනකොට අපේ සිත් තුළ ඇතිවන්නේ කාමාවචර සකල්පේ. මෙන්න මේ කාමාවචර සකල්පේ කියන සත්‍ය සුපස්සකාදී වශයෙන් පසුරවන ඇති ඒ කියන මහත්කත තත්ත්වයට පත්වන්නේ ධ්‍යානසුතකට සුපස්සනාට පසුයි. මහත්කත සිත් කියන්නේ මෙතන අදහස් කරන්නේ ධ්‍යාන සිත්. අන්න විඥාන සිතකට පස්නාට පසුව කරන ආකාරයයි මේ සූත්‍රය විස්තර කරන්නේ මෛත්‍රී විදර්ශනාවට නගන්නේ කොහොමද කියන එක විස්තර කිරීමට. අපිට පසුව ධ්‍යානයක් නැති ආකාරයෙන් සුවත් නැතිය විදර්ශනාවට නගන ආකාරය ප්‍රකාශ කරනවා. ඒ ඊමණට සඳහන් වෙනවා සෝ ඉති පටිසංයුක්තේ එවැනි ඒ යෝගාවචරය ආයේ ධ්‍යානලාභී යෝගාවචරය ඒකපට සංසික්කති මෙසේ නුවණින් බලනවා නුවණින් විමසනවා නුවණින් සිතනවා අයන්තිකෝ මෙත්තා චේතෝ විමුක්ති අභිසංකතා අභිසංකේතිතා මේ මෛත්‍රී චේතෝ විමුක්තිය මේ මෙත්තා සංගත ධ්‍යානසිත අභිසංකතා අභිසංකේතිතා සංකත ධර්මයක් හේතුන් නිසා හටගත් ධර්මයක් අධිසංකේතික සිතින්ම නිර්මිතෝ සිතින්ම නිර්මාණය වූ සිත තුළම පවත්නා වූ ධර්මයක්. අපේ මනසිකාරයේ තියෙන අපේ සිත නිරන්තරව ධර්මයන් උපත් කිරීම තුළින් එවැනි හේතුන් නිසා ඒ හේතුන් තුළින් අප මේ ධ්‍යාන සිත උපදවාගත්තේ ඒකයි අධිසංකේත කියන්නේ. අධිසංකේත සිත තුළ පවත්නා වූ ධර්මයක් සංකේතනා ධර්මයක්. එතකොට මේ විදිහට එහෙම හිතනකොට සෝවිදි පරිසංකීර්ති අයන්කෝ මෙස්සාකීතෝ මෙත්‍ය අභිසංකත අභිසංකීත යංකෝපන තුන්චි අභිසංකතං අභිසංකීතිතං පදමිත්තං නිරෝධ ධම්මංති සජානාති මෙවැනි අභිසංකත අභිසංකීත ධර්මයක් ඇත්නම් කියන්නේ සංකත වූ හේතුන් හටගත්තා වූ සිත තුළ පහළවන්නා වූ සිතින් නිර්මිත කරගත්තා වූ ධර්මයක් ඇතනම් අන්න ඒ සියලුම ධර්ම පද නිස්සාන අනිත්‍යයට යනවා නිරෝධ ධර්මං නිරුද්ධ වී යනවා ඒ බව පජානාති දැනගන්නවා දැනගන්නවා කියන්නේ ඒක අනිත්‍යය මේක නිරුද්ධයි කියලා හිතන එක නෙවෙයි. ඒ අනිත්‍යය යෑම සත්‍යත්ව වශයෙන් හඳුනන දකිනවා. නිරෝධයට යෑම සත්‍යත්ව වශයෙන් හඳුනන දකිනවා. සිතුවිලි මාත්‍රයක් නෙවෙයි සංඥාවක් නෙවෙයි සත්‍යත්ව අවබෝධයක් තුලින්. අන්න එවිට සෝතාපට්ඨිතෝ ආත්මානං සංසාපනාදී අන්න එවිට ඕ සියලුම ආත්මයන් සේකරලා රහත් භාවයේ ලබනවා. නොති ආසන්නයන් පාතනා දීලා සංසේතිමත අපෝසත් වනවා නම් සීලේ තමන රාගයෙන් සාය ධම්මයන්දියා පංචන්නම් උදම් භාගයන් සංයෝජනන පරික්ෂයා ඕපපාතකෝ හෝති සක්ඛ පරිනිබ්බායි අනාවති ධම්මෝ සක්මා ලෝකා ඒ ධම්ම රාගයේ ධම්මනන්දියම ඒ කියන්නේ ඒකේ මේ පංච මේ මෙත්තා චේතෝ මුත්‍ය අනිත්‍ය වශයෙන් නිරෝධ ධර්මයක් වශයෙන් දකින නුවණින්ම ආත්‍යන්තයේ කිරීමට බැරි වුණා නම් පංචන්නං ඕරම් භාගයන සංයෝජනන පරික්ඛා මේ ඕරම් භාගය සංයෝජන ගන්න සමාන නැති කරලා මේ ඒ කියන්නේ අනාගාමී පස්තේට පස්තේලා ඕපපාතකෝ හෝති සත්පන්නිබ්බායනාව සිදම්මා සක්මා ලෝක සුද්ධා වාස ලෝකේ උපදිමානයත් මේ ලෝකේ ජන වෙන පරිදි මේ කාර්යයේ මතෝත්සවයේ බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාළ වශයෙන් අනුමත කොට වදාළ දේශනා පාඨය. එතකොට මේ අනුව යම් කෙනෙක් මෛත්‍රී සාගත ඥානිකක් විදසනයෙන් බැලීමට නම් ඒ ඥානකේ අනිත්‍යතාවය දකින්නට ඕන ඒ අනිත්‍යයට යෑම තුළින්ම නිරෝධය අවබෝධ කරගන්නට ඕන. අනිත්‍ය සහ නිරෝධය අතර ලොකු වෙනසක් තියෙනවා. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම ඇතිවීම නැතිවීම යන ස්වરૂපය. ඒ කියන්නේ අපි මේ පස්වන බල ටිකක් වගේ. නිරෝධය කියන්නේ මොහා සත්‍යයක්. අර කලින් මෙන්න පස්වන බල ටික අනිත්‍ය දර්ශනය නම් අර ඉස්සරහා එනිසි බල පස්වන බල ටික නැවත පස්ව නොවීම නියුත් අර නිවිදිය දෙක බලවට පසුව ඒ බල පිට නිවිදිය ආකාරයේ තියෙනවා කිසිවක් නැති ආකාරයේ තියෙනවා. අන්න ඒ වගේ මේ අනිත්‍යයට යන සංස්කාර ධර්මයන් සම්පූර්ණයෙන් නිරුද්ධ වී නිදුන් යන ආකාරය දැකීමයි නිරෝධ දර්ශනය කියන්නේ. මෙන්න මෙලෙසින් මෙත්තාදීකෝ විමුක්තිය අනිත්‍ය වශයෙන් නිරෝධ වශයෙන් කෙනෙකුට දකින්නට පුළුවන් නම් ඒ තුළින් ඔහුට නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන්. පසුගිය මාස 14 ඇතුළතදීම අප මේ කතාව එක්කකට පමණයි ප්‍රකාශ කළේ එක්කකට පමණයි අත්දැකීම් ඔහුට අප කියන ආකාරයෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් නම් මෛත්‍රී ධ්‍යානයේ නැතිච්ච විචතන සත්‍යයක්වත් දැකීමට ප්‍රථමයි. ඒ කියන්නේ මෛත්‍රී ධ්‍යානයේ නැති නැති විචතන මේකක් අනිත්‍යද කියලා මේකක් අනාත්ම ධර්මයක් කියලා අවබෝධ කරගෙන සිහිපත් කරන්නට කියනකොට එයාට පුළුවන් වුණා සංස්කාර නිරෝධය අත්දකින්න. ඉතින් මේකත් ඒ සංකල්පනාකම කරන්නට පුළුවන් කියලා අප හිතන්නේ නැහැ. එකක් ධ්‍යානසිතක් තමයි උපදවාගෙන සිටින්න තෝරන අනිත් අතින් ඒ ප්‍රමාණයක් මගේ විකස්සනා වශයෙන් තමයි මනස දින වේලා පවතින තෝරන මේකත් නිවන සාක්ෂාත් කිරීමට නම් එම නිසා ඒ තත්ත්වය නොයත විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ධ්‍යානලාභී නොවන කවරවන්දම කවර යෝගාවචරයකට හරි මෛත්‍රී භාගත සිතක් තුළින් නිවන සාක්ෂාත් කර ගන්නට හැකිවන්නේ කොහොමද කියන එකයි අප දැන් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒක හොඳින් අහන්න. අහන ගමන් ක්‍රියාත්මක කර කර අහන්න. අපි මෛත්‍රී පතරවල හොදන්නා අපේ හිතවත් සත්‍යවත්ව පත්‍යක්වා මදහත් සත්‍යවත්ව පත්‍යක්වා වෛද්‍යකත්වෝ සෝපච්චේක්වා සියලුකත්වෝම සෝපච්චේක්වා සෝපච්චේක්වා සෝපච්චේක්වා ආදී වශයෙන් මෛත්‍රී පතරන බව. දැන් කල්පනා කරන්න ඕන මේ සිය සත්‍යය කියන සිය භාවය කොහෙද පවතින්නේ? මදහත් සත්‍යෝ කියන මදහත් භාවය කොහෙද පවතින්නේ? වෛරී සත්‍යෝ කියන වෛරී ස්වභාවය කාර්යාලද පවතින්නේ කොහෙද පවතින්නේ කියන්නේ. අපට කෙනෙක් ඉතා කියවෙන්නට පුළුවන් අපස්ත්‍ය පුද්ගලයන් වශයෙන් මෛත්‍රී පතුරවන පුද්ගලයා අපට ඉතා කියවන්නට පුළුවන් නමුත් තව කෙනෙකුට වූ මරණ වෛරක්කාරී වන්නට පුළුවන් අප මදහත් සිත්ගෙන අපේ මධ්‍යම මදහත් සත්‍යෝසෝපත් සිතා කියලා අපි අදහස් කරන මදහත් සත්‍යෝ තව කෙනෙකුට ඉතා ප්‍රිය පුද්ගලයෙක් වෙන්නට පුළුවන් නැත්නම් වෛරී පුද්ගලයෙක් වෙන්නට පුළුවන් අපි අතිශයින්ම වෛරී කරන පුද්ගලයන් කර්මසිත ඇති කරගෙන සිටින පුද්ගලයන් තවත් කෙනෙකුට ඉතාමත්ම ප්‍රේක්ෂණීය පුද්ගලයන් වෙනවා. මේ සාහව මේ මේ සත්‍ය වෛරණ්‍යෝපහාරය මැදහත් ස්වභාවය එහෙම නැත්නම් මේ ස්වභාවය අපේ සිත තුළ පවත්නා චිත්ත මායාකාරී ධර්මයක් පමණයි. ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයන් සුදෙනා අපි හිතමු පළවෙනි පුද්ගලයා දෙවෙනි පුද්ගලයා තුන්වෙනි පුද්ගලයා පළවෙනි ස්ථාන ඉතිවක් කෙනෙක් නැදහත් කෙනා දෙවෙනි පුද්ගලයා තුන්වෙනි කෙනා වෛද්‍ය මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන පුද්ගලයන් සිදනාම සම්මුති වශයෙන් කතා කරනකොට පුද්ගලයන් වශයෙන් සමාන අපේ සිතේ මේ ප්‍රියවාදී භාවය තියෙනවා අපේ සිතේ එදෙසින්ම වෛරී ස්වභාවය නැදහත් ස්වභාවය තියෙනවා මේ කර්තේ දකින්නට ඕන අපේ සිිතේ තියෙන මානාකාරී ස්වરૂපයක් වුණා සත්‍ය වශයෙන් මේ අපි ප්‍රිය පුද්ගලයන් කියුවාට ප්‍රිය පුද්ගලයෝ නැහැ අපේ පුද්ගලයෝකට අපේ පුද්ගලයෝත් නැහැ බඳවත් පුද්ගලයෝකට බඳවත් පුද්ගලයෝත් නැහැ අපේ සිිතේම තියෙන සංස්කාර ධර්ම නැතිේම තියෙන මායාකාරී ධර්මයක් කියන එක පළමුවෙන්ම අවබෝධ කරගන්න ඕන දැන් මේක අවබෝධ වෙන්න ඕන ක්‍රියාත්මක කරලා ගන්න ඕන එහෙම අවබෝධ වෙනකොට අපේ සිත්වලින් නිදුහුරු නැන්නට ඕනේ අපේ ප්‍රියවාදී පුද්ගලයෝ අපේ මනමත් පුද්ගලයෝ අපේ වෛද්‍යනික කියන පුද්ගලයෝ ඒ කොටස් තුන මොකද එහෙම එකක් සත්‍ය වශයෙන් නෑ අපේ සිත තුළ තමයි මේක තියෙන්නේ එමෙන්සා ඒක අයින් කරනවා දැන් ලෝකයේ තියෙන සත්‍යෝ සෝපත්තා සෝපත්තා සෝපත්තා මේ සියලුම සත්‍යයන්ද වෛද්‍යී මෙතනත් සියවාදී කියන ભેද නැහැ. මොකද අපි ભેදය අයින් කළා සිටිනවා. දැන් අපේ මෛත්‍රී පතුරවන සත්‍ය කොටස් දෙකක් තියෙනවා. සියලු සත්‍යෝ නාමයක් හා රූපයක් කියන සත්‍යෝ ඉන්නවා. රූපයක් නැතුව නාමය පමණක් පවතින සත්‍යෝ ඉන්නවා. ඒ කියන්නේ කය නැති හිත පමණක් තියෙන බස්න ලෝක තියෙනවා. කය එකයි දෙකම මේ අපේ වගේ තියෙන සත්‍ය කොටස් ඉන්නවා. අපි පළමුවෙන් බලනවා කයයි සිතයි දෙකම තියෙන කියන උත්සාහයන් කෙරෙහි මෛත්‍රිය පතුරවනකොට අපි කොයි කොටසටද මෛත්‍රිය පතුරවන්නේ මේදී ලෝක සංසාරයකට විශ්ව සංසාරයකට අපේ සිත පත් කරන්නටයි නෝවන්නේ හොඳට කල්පනාවෙන් අහන්නට ඕනේ අපි මේ රූප කොටස් අරගත්තොත් රූපී සත්‍යයන් තුළ පවතින මේ රූප කොටස් වල සත්‍යය තුළ තියෙනවා මහත් සයක්. සද්ධාතුර වයන් වික්ඛු උපවිසෝ මේ පස්සය ගැන මහන ධාතු හයක් මොනවද? පඨවි ආපෝ තේජෝ වායු සතරයි ආකාශ ධාතුයි විඥාන ධාතුයි මේ හය තමයි අපි මේ පස්සෝ කියලා අරගෙන කතා කරන්නේ. මේ හයට තමයි අපි මේ මෛත්‍රිය පතුරවන්නට යන්නේ. පඨවි ධාතුවට ආපෝ ධාතුවට තේජෝ ධාතුවට වායු ධාතුවට ආකාශ ධාතුවට විඥාන ධාතුවට මේ මෛත්‍රිය පතුරවන්නේ අපි සියලු ශක්තිය උත්සවපත්තා කියලා. දැන් කර්මද්දවට අවබෝධයක් සිදුතුලින් ඇතිවන්න ඕනේ මොකද්ද මේ දෙන්න කියන්නේ කියලා. සිදුවන්නේ අනාගතයේදී සිදුවන්න කියන්නේ කියලා. දැන් මේ ධාතු වලින් අපි ගන්න පළවෙනිම ආකාශ ධාතුව. ආකාශ කියන එකෙන් අදහස් කරන්නේ ඈත දිස්සන නිල්පාට කියන එක නෙවෙයි යම් දෙයක් අතර පවතින හිස්වරෝපේ දැන් උදාහරණයක් මේ කාලාවේ මේ කන් දෙකක් අතර කිසිවක් නැතුව තියෙන පැත්තේ අහස මේ විච්‍ය අතර කිසිවක් නැති පැත්තේ අහස කිසි නැති ස්වරෝපේ අපේ ශරීරයේ මේ කන් නැතුලේ සුබුරු වාසිය කිසිත් නැහැ නාසය අතරේ කිසිවක් නැහැ රස ඇතුලේ මොහොත අතරේ කිසිවක් නැහැ. කුස අතරේ මෙවැනි ආකාශ ධාතුවක් තිබෙනවා. මේ කිසිත් නැති ස්වરૂපයේ තමයි ආකාශ ධාතුව කියන්නේ. ඒ වගේම අපේ අට පුරාණ ධාතිය බලනකොට කුපාසල ආකාශ ධාතු තියෙනවා. මේ මුළු පරිවේම ආකාශ ධාතුව තියෙනවා. දැන් කල්පනා කරන්න ඉරණයක තියෙන නාස්තිදුර වගේ තියෙන ආකාශය දැන් කොටේ නාස්තිදුර අතරේ තියෙන ආකාශය අතර යොමු කිරීමේ දෙයක් තියෙනවා. මගේ කියන මේ කන්සිතුල ඇතුලේ තියෙන ආකාර ධාතුවක් අර බාහිර බලයේ තියෙන කන්සිත සංස්කෘතිකයේ සංස්කෘතියේ තියෙන ආකාර ධාතුවක් අතර වෙනසක් තියෙනවා. හොඳට නුවණින් හිතලා බලන්න. ඒ වගේම මේ වගේම තමයි ලෝකේ ලංකාස්සත්ව සිටිනා ඒ සියලුම සංස්කෘතියන් තුළ පවතින ආකාර ධාතුව අතර කිසිම වෙනසක් නැහැ. මේ වෙනසක් නැති බව දැන් දකින්න ඕනේ. විශේෂයෙන්ම මේ විදිහට භාවනා කරන්න ඕනේ කාමරාග පදේ අනිත්‍ය නැති කිරීම උත්සාහ කරන අය විසින් පූර්ව කෘත්‍ය කරන විට මෛත්‍රී භාවනාව සිදු කරන ඉතින් ඒ විශේෂයෙන්ම ධර්මය ශ්‍රවණය කරන්න ඕන. එතකොට ඒ ආකාශ ධාතුව තුළ සත්‍යයක් සිටිනවද, ගුණයක් සිටිනවද, සංස්කාරයක් සිටිනවද, දෙවියෙක් ගමයක් කියලා ගන්නට කිව්වක් කියනවා. දැන් අපි මේ ආකාශ ධාතුව අරන් මේ ආකාරي ධාතු සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියලා මෛත්‍රී පතුරවන්නේ. මොකක්ද මෙතන තියෙන විදිහ කියලා දැන් ටිකක් තේරෙන්න ඕන. ආකාශ ධාතු බාහිර වශයෙන් හා අභ්‍යන්තර වශයෙන් පවතින සියලුම තමයි සමාධිය වගේ ක්‍රීමෝන්ගේ වගේමයි ධ්‍යානන්ගේ ධ්‍යානන්ගේ වගේමයි සූමින්ගේ මිනිසුන්ගේ වගේමයි සත්‍යයන්ගේ සත්‍යයන්ගේ වගේම තමයි සිසු භූත කොටස් වල දේව කොටස් වල බ්‍රහ්ම කොටස් වල යම් කිසි රූපකයන් සත්‍ය භූතයේ සිටිනාගේ සියලුම සත්‍යයන්ගේ කයෙන් තුල පාදනාව ආකාශ ධාතුවක් මේ අපේ සිටින දිස්ස කිසිත් නැති ආකාශ ධාතුවක් ආකාශ ධාතුවක් කියන එකයි කිසිම වෙනසක් නැහැ. එතකොට මුළු දෙස්සේම සත්ව ආකාශ ධාතුව වශයෙන් සම කරන්නට ඕනේද? මේ ආකාශ ධාතුවට මෛත්‍රී පැතිරෙනවා කියන එකේ කිසිම තේරුමක් නැහැ. මා මේ ඉදිරියෙන් දිස්සන ආකාශයට බලලා ආස්වාදපත් වේවා සුවපත් වේවා කියලා මම මෛත්‍රිය පැතිරවනවා. අන්න ඒ වගේම තමයි සියලු සත්‍යය සුවපත් වේවා කියලා මෛත්‍රිය පැතිරවනකොට සිදුවන ක්‍රියාවලියක්. හිතන්නට එපා මේ මෛත්‍රී භාවනාව විකෘති කරන්න කියන්නේ කියලා. අපි කරන්න කියන්නේ පරමාර්ථ ධර්මයන් කියලා සම්මුතිය කඩලා පරමාර්ථයේ ඉක්මවා යන නිර්වාණ ධාතව සාක්ෂාත් සාක්ෂාත් කරන්නට සම්මුතිය ඉක්මවා යන්නට එම නිසා මේ தත්ත්වය දැන් අවබෝධ කරගන්නට ඕන. ආකාශ ධාතුව සත්‍යයේ කුත්තලේ වශයෙන් ගන්න නෑ මෛත්‍රී භාවනාව තුළින් අපි සත්‍යයන් දෙකේ සත්‍ය උත්පත්ති වතුවා සියලුම සත්‍යන්නේ ආකාශ ධාතු ආකාශ ධාතු වශයෙන් තමයි මෙහි සත්‍යයේ කුත්තලේ නැති බව දැන් අවබෝධ වන්නට ඕන දැන් අපි මෛත්‍රී පතරනවා සියලුම සත්‍ය උත්පත්ති කියලා සත්‍යයේ කියන්නේ ආයතන 16ක් ගැන එකක් තමයි අපි දැක්කේ ආකාශ ධාතු. දැන් අපි ගමු වායෝ ධාතුව. අපි ශරීරය තුළ තියෙනවා වායු ධාතු කොටස් හයක් දෙකක්. අපි ආස්වාද කරනවා, අපි පාස්වාද කරනවා. මේ දේ ඇතුළන්නේ වායු ධාතුවක්. අපි ඒවා කියන්නේ මේ ඉස්හා සිත කරනවා, ඊළඟට කතා කරනවා කියන හැම මේ අවස්ථාවලදී උඩ බලා ගමන් කරන වායු ධාතුවක් අපේ ශරීරය තුළ තිබෙනවා. ඒ වගේම අප බලමු උත්සාහ කරනකොට පහත බලා ගමන් කරන වායු ධාතුවක් තිබෙනවා. අපේ ආනාශය ඇතුළේ වායෝ ධාතුවක් තියෙනවා. ඉස්කෝර හැමතැනම වායෝ ධාතුව තියෙනවා. ඒ වගේම බඩවැල් ඇතුළේ තාම වායෝ ධාතුවක් තියෙනවා. අපි මේ අංගපසමේ හාට මෙහාට දිගහරින කොට ඒ තුළත් වායෝ ධාතුවක් තියෙනවා. මේ කොයි නමකින් කොයි ආකාරයෙන් වායෝ ධාතුවක් තිබුණත් ඒ සෑම එකම වායෝ ධාතුවක්මයි. ඒ නිසා අපි දෙකම මුල කියන්නේ අපේ ශරීරය තුළ තියෙන වායෝ ධාතුව පමණක් ගැන අවධානය යොමු කරන්නේ. දැන් කන්න දැන් මම මෙතන ආස්වාද කරනවා ආස්වාද කරනවා මගේ කය තුළ දැන් ආස්වාද පාස්වාද වායෝ ධාතුව දෙන මේ සිංහත් ආස්වාද කරනවා ආස්වාද කරනවා මගේ කියන්නේ ආස්වාද පාස්වාද වායෝ ධාතුවත් මේ සිංහත්යේ ආස්වාද පාස්වාද වායෝ ධාතුවත් අතර ධාතුවකින් බලනකොට වෙනසක් තියෙනවා කිසිම වෙනසක් නැහැ. මේ මේ පාස්වාද කරන මේ පාස්වාද කරලා ගැහණියෙකුගේ ශරීරයේ තුළ තියෙන වායු දහතුවක් වායු දහතුවක් ඒ වගේම මිනිහෙකුගේ තියෙන වායු දහතුවක් ධාතු වශයෙන් තමයි කිසිම වෙනසක් නැහැ. දැන් කල්පනා කරන තිරිසන් සතිපට්ඨානසාරාස කරනවා. මේ තිරිසන් සත්‍යයේ ශරීර තුළ මේ කුලඹ මේ වායු දහතුව පවතිනවා. ඊළ වෙනසක් තියනවාද? ඒ වගේම තමයි භූත කොටස්, ඒ වගේම තමයි දේව කොටස්, ඒ වගේම තමයි ප්‍රශ්න කොටස්. මේ සෑම කෙනෙක් ආසාස ආසාස කරනවා මේ ආසාස ප්‍රාසාස නොකරන කෙනෙක් සිටියත් මේ මුළු ශරීරයක් ඇති හයක් ඇති තියෙන ස්පස්කන්ගේ ශරීර තුළ යම් කිසි වායු දහතුවක් තියෙනවා නම් ඒ වායු දහතුව අපි සාමයේ තමයි දෙලේ දෙයක් අපට දක්නට නෙමෙයි ගැහැණු කියන බේදයක් නෑ, තිරිසන් මනුස්ස කියලා බේදයක් නෑ, දේව බ්‍රහ්ම කියලා බේදයක් නෑ, භූත යක්ෂ ප්‍රේත ආදී වශයෙන් බේද ඊර්ගන්නට නෑ. මේවා අපේ සිතින් හසු කරගෙන තියෙන මුලාවම සිතේ මායාකාරී ස්වરૂපයන් මේ මායාකාරී ස්වરૂපේ අනිත් කරන්නටයි මේ විදිහට අපි නුවණින් බලන්නේ. එතකොට අපි සීත්පත්ය සූපත්ත්වා කියලා සූපත්ත්වා කියලා මෛත්‍රී පතරනකොට අර කලින් කියවාසේ ආකාශ ධාතු සූපත්තේවා සූපත්තේවා කියනවා නම් ඒක නිරක්ෂක කතාවක් වෙනවා. ඒ වගේම මේ වායු ධාතු මේ උලම් පිටි කරකිනවා මේ කරකිනවා. කරකින උඩඟ තියෙන අනේ මේ උලඟ සූපත්තේවා උලඟ සූපත්තේවා උලඟ සූපත්තේවා කියලා අපි නැවත නැවත සූපත් කරනවා වගේම තමයි සියලු සත්‍යෝ සෝපස්සත්වා සෝපස්සත්වා සෝපස්සත්වා කියනක වායෝ දහතු වශයෙන් සියලුම සත්‍යෝ දැන් සම වශයෙන් කෙනෙන්නට උන මුළු විශ්වයේම ආකාශ ධාතු තියෙනවා අපේ ශරීරයේ පුරාම කෝටියක් කෝටියක් ගානේ ආකාශ ධාතු තියෙනවා මේ ආකාශ ධාතු වායෝ ධාතුන් පෙළලා තියෙනවා සියලු සත්‍ය සෝපත් වේවා කියනකොට අපට දැන් තේරෙන්න ඕනේ ආකාශ ධාතුවත් වායු ධාතුවත් තමයි මේ සත්‍යයන්ගේ කොටස් දෙකක් වශයෙන් දෙන්නේ කියලා. දැන් අපි බලමු ආපෝ ගතියට වතුර ගතියට දැන් උදාහරණයකට අපි ඇගෙන් දහඩිය බලනවා සීලයේදී භාගයක් සම්මතයේ භාගයක් අතර වෙනසක් තියෙනවා. අපේ සීලයේ සීලයේ කියන්නේ මොස්සා කියන දේ කියන්නේ මොස්සා කියන වෙනසක් තියෙනවා. සීලයේ කියන්නේ මේ ධාතුව මේ තියෙනවා. ගෙවන්නේ කියන්නේ මේ තියෙනවා. ඒ මේ වල වෙනසක් තියෙනවා. ඔය දීපිත දෝ දීන එකතෝ කියනවා නේ මම කතා කරන ධාතු වශයෙන් කරන කතාවක්. ඒ මේ අපේ තුල තියෙන කෙලවල වෙනසක්, සෙම්වල වෙනසක්, සතුවල වෙනසක්, පෙරවල වෙනසක්. මේ ආදී අපේ ශරීරය තුළ තියෙන ආපෝ දහස කොටස් අතර මන ඉදිරියේ දින ගෙහෙන නිසා පිරිමේ කියන්නේ සත්‍යයේ තියෙන මේ ආපෝ දහස කොටස් අතර වෙනසක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. අර හරක් කියන කෑම වමාන වමාන සංකත කල් සකායින් සෙම වැටෙනවා. ඒ සෙමයි අපේ සෙමයි අරන් බලපුවම ඇත්ත වශයෙන්ම සෙම වශයෙන් නිකන්. වායු ආපෝ ධාතෝ වශයෙන් එකයි. මේ ශරීරයේ තියෙන ආපෝ ධාතෝ යම්කේද බාහිර වශයෙන් තියෙනා වූ වතර කොටසත් ඒ වගේම ආපෝ ධාතෝ වශයෙන් සමානයි. අපේ මෝත්‍රාවල කෙලවල සම්මල සතුවල සරවල නිලවල සහඩියවල මේ ආදීන්නේ ධර්මයේ කොටස් වල ඇති ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුව වශයෙන් සමානයි. සමානයෙන් දකින්නට ඕන. මේ බා සමාධියෙන්න බාහිර යක්ඛාට සත්ව කොටස් ලැබෙනම් ඒ සියලුම සත්ව කොටස් වල පවතිනා වූ ආපෝ ධාතුව දැන් එකයි සමතක්යෙන් පවතින එකම ධර්මයක් බව වැටහෙන්නට ඕන. සියලු සත්වෝ සුපක්ෂිතා අපි ජලයක් දෙස බලාගෙන, නිකක් දෙස බලාගෙන, වතුරක් දෙස බලාගෙන මේ වතුර සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා අපි මෙනෙහි කරනවා. අන්න එලෙසින්ම සියලුම සත්‍යෝ සෝපත්ත්‍ස්සා සෝපත්ත්‍ස්සා කියන මෙසේ මුලින් කරගෙන යන්නේ අර කලින් කියපු ආකාර ධාතුවටද එහෙම නැත්නම් පසුව කියපු වායෝ ධාතුවටද එහෙම නැත්නම් මේ දැන් කතා කළ ආපෝ ධාතුවටද මේ මාත මෛත්‍රී පැතරවීම නිවිලක් නේද අපි මේ බලන්නේ සම්මුතිය ඉක්මවා යෑමට පරමාර්ථෝ නිර්වාණ ධර්ම සාක්ෂාත් කිරීමට එබැවින් හිතන්නට එපා මෛත්‍රී භාවනාව මේ අනිත් පැත්තට කරන්නට යනවා මේ බොරු බණ දේශනා කරනවා කියන්නේ. විකුත්ති බණ. එමෙන්න මේවා ක්‍රියාත්මක කරලා බලන්න. දැන් ටිකක් ඉතින් මේගොල්ලන්ට මේ වෙනකොට ඉලක්කම පුරුදු කරන්න තෝරනවා. පරිබෝධ කරගන්න ගලා යන ධර්මයේ මම අතර මඟ අතර වෙනවා. කරන්න දෙයක් නැහැ. හොඳයි දැන් අපි මයික්‍රෝ කටවන්නේ ආකාශ ධාතුවක් නෙවෙයි. ආපෝ ධාතුවක් නෙවෙයි. වායු ධාතුවක් නෙවෙයි. ඒවත් මයික්‍රෝ කටවනවා කියුවට සත්‍යෝ කියලා සියලු සත්‍යෝ කියුවට මේ කොටස් වල සත්‍යයන් නැති බව පේන්නට ඕන. මුළු ඉස්සේ ලංකා සත්ත්ව කොටස් දිහිනම් ඒ සියලුම සත්ත්ව කොටස් වල රූපවල මේ ආපෝදාතේ වායෝදාතේ ආපෝදාතේ හත්යන් කියලා ගන්නට කිසි දෙයක් නැහැ ගෑනු කිරුමි කියලා ගන්නට කිසි දෙයක් නැහැ ධාතු මාත්‍රයි සියලුම සත්ත්ව මෙලෙස ධාතු වශයෙන් සමයි කියලා සම්මතස්සේ දැන්පත් කරගන්නට ඕනේ සිටිනවා දැන් අපි බලමු සිංහෝ ධාතුවට ප්‍රශ්නයක අපේ දෝකණයකට රසය සීතල දෙකම දැනෙනවා. ඒක සමානාත්මක වචනයක්. හැබැයි සත්‍ය ජීවත් සීතල ජීවත් දෙකම තියෙනවා ධාතුව. දැන් අපි අර උන කටුවක් බත් කියලා කටයි දිවාසි බැලුවොත් කියන පැරණ කයි සංකත අනුමතයි දශම හතරක මගේ ඉස්මත්තේ පවතින. උන නැති නිසා. මේ අනිත් කෙනෙකුගේ කටට උන කටුවක් තිබ්බොත් අනුමතයි හතරක නෙමෙයි ගන්නේ මොනවා කියනවා. උන නැහැ. මගේ ඉස්මත්තයක් මේ ශරීර තේමන ගහන කෙනෙකුගේ හෝ පිටින් කෙනෙකුගේ උස්මත්යක් අතර ඒ අනුව බැලුවොත් ශක්තිමත්. හිතන්න දැන් අරුව දැකිනකොට අපිට ප්‍රශ්නයක් දැනෙනවා මේවා මේ පස්සේ ඉන්නවද පුද්ගලයෝ ඉන්නවද? නැත්නම් ආත්ම තියෙනවද? අපේ ශරීරයේ මේ වගේ උස්මත්යක් තියෙනවා. මේ උස්මත්යේ විවිධ ආකාරයි. සමහර විට අපේ යටිපතුල් දනවා. මගේ යටපත් දෙවිලක් ගොමින්ගේ මිනිස්ගේ යටපත් දෙවිලක් අතර සියලු දහස වශයෙන් ගැහෙන පිළිම දෙයක් දක්නට නැහැ. සමහර විට අපේ අප සමහර විට බොහෝ අවස්ථා සමහර විටම අපිකා සංගන්න ලබන ආකාර දිරවෙනවා. මගේ ආහාර ජීර්ණ පන්තිය වැඩ කරන විදිහටම මේ සෑම කෙනෙක් වැඩ කරනවා. ඒ වගේම තමයි අර සුදුසස්සත්යන්ගේ ජීර්ණ පන්තිය වැඩ කරන ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ඒක සිදුවන්නේ තීජෝ දහාසෝතෙන් ආහාර දිරවන තීජෝ දහාසෝතෙන් මේ ආහාර දිරවන තීජෝ දහතුව කොයි සත්‍යයේ සමායි වෙනසක් දක්නට නැහැ. අර වගේම අස්පා දෙවිය ආදී වශයෙන් ඇති කරන තේජෝ දහතුවක් තියෙනවා නම් ඒකත් සෑම සත්‍යයේ කියන සමයි වෙනසක් දක්නට නෑ. අපේ සාමාන්‍ය වශයෙන් අර මා කලින් කී පරිදි අහක කණුවටයි දක්ම හතරට කරන කයිස් වශයෙන් කතා කරන දෙයක්වත් වේ. වාගේ තමයි ඉස්සපස්සන්නේ තේජෝ දහතුව. මනසේ දිරාපත්න ආකාරය තමයි දැනෙන්නේ දිරාපත්න්නේ. ඒ විදිහ තමයි සංස්කෘතිය දිරාපත්න්නේ. බාහිර වශයෙන් තියෙන තීජෝ ධාතුව අපේ ශරීරය ඇතුළේ තියෙන තීජෝ ධාතුව තීජෝ ධාතුව වශයෙන් සමායෝජන කිසිම වෙනසක් නැහැ. ඒ වගේම තමයි සමාගයේ ශරීරය තුළ තියෙන තීජෝ ධාතුව බාහිර සියලුම සත්ත්ව කොටස් පුරා වල තියෙන තීජෝ ධාතුව තීජෝ ධාතුව වශයෙන් තමයි. අපේ සියලු සත්ත්වෝ සෝපත්ත්‍වා කියන හරියට මේ අපට දැන් ළඟට පැතියෙහි අවුලිය ඇති ප්‍රශ්නයේ දෙස බලලා අනේ මේ ප්‍රශ්නයේ සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියන කතාව ගැනීමවා. මේක සත්‍යෝ කියලා අපි කතා කරාට මේ සීතෝ ධාතුව තුළ කිසිම සත්‍යයක් ආත්මයක් ගන්නට නැහැ. සීතෝ ධාතුව තුළ කිසිම දෙයක් දක්නට නැහැ. අධිවිද්‍යාවෙන් තිබෙන්නට පුළුවන්. ඒ ධාතු වශයෙන් කියන දෙයක් නෑ මුළු විශ්වයේ ලංකා රූපයේ සත්‍යයන් සිටිනම් මේ සියලුම සත්‍යයන්ගේ තීව්‍ර ධාතුව තීව්‍ර ධාතුව වශයෙන් සමයි කිසිම වෙනසක් නෑ මේ කීපත්තේ කුජලයේ දක්නට නැති බව දැන් කෙනෙකුට අපේ ඇඟේ තියෙන තීව්‍ර ධාතුව අරගෙන මේ මමයේ මේ මංගින්නේ කියන කෑම කාලා අපි කිව්වත් මේ තීව්‍ර ධාතුව තීව්‍ර ධාතුවේ පවතින ධර්මයක් අපේ තියෙන ආකාරය තමයි කවදාවත් මම කියලා මගේ කියලා කිසිවෙක් දන්නේ නැති ඇති. අපේ තියෙන ඇඟ ඇතුලේ තියෙන පුලම් බායෝලම් කියන කිසි කෙනෙක් මේ සත්‍ය පුද්ගලයා කියලා නොවන කියන කෙනෙක් දන්නේ නැහැ. අපේ ඇඟ ඇතුලේ තියෙන වතුර කොටස ඉතින් මම මගේ ආත්මයක් එකක්සේ කියලා දන්නේ නැහැ ප්‍රඥා එකක් ඇති කෙනෙක්. දැන් මේ අයිති ප්‍රඥාවට පහළවන්නට ඕන ඥානෙ උපදින්නට ඕනේ ඒ තුන මේ කියන ධර්මය අවබෝධ වන්න සිවන. දැන් මොන සියලු සත්‍යයන්ගේ ධාතු කොටස් වලින් අපි ධාතු හතරක් බැලුවා. දැන් දිය බලන පඨවි ධාතු. අපේ ශරීරයේ වැඩිපුර මේ උපෝත තියෙන පඨවි ධාතු ඇත්ත වශයෙන්ම අනිත් ධාතු කොටස් තිබෙනවා. අපි වැඩිපුර ඇලෙස් කරන්නේ පඨවි ධාතුන් හැදලා තියෙන මේ නිකුත් වෙලා තියෙන මේ ශරීරය ආපෝ ධාතයෙන් උපමට්ඨම් කරලා තේජෝ ධාතයෙන් මුංසම් කරලා වායු ධාතයෙන් කුම්බල කියනවා. එහෙම නැත්නම් ඔය ධාත කොටස් අතර වෙනකොට කියන අපේ ශරීරවල ඇලෙන කලන්නට දෙයක් නැහැ. දැන් පඨවි ධාතයයි අපි අවධානය පඨවි කියන්නේ පස් ගතිය. නැත්නම් හද ගතිය මුද්දු ගතිය ඒ ලක්ෂණය. දැන් මේ ශරීරයේ තියෙන පඨවි ගතිය අපි හිතමු දැන් මගේ අංගයේ තියෙන මේ පොත්තක් මම අර මේ කොටු කපන අරගෙන තෝරන සිටි බවට පත් වෙනවා. ඒක තමයි පඩුවේ ගතිය. ඒ සිටි බවට පත්. මේ අයගේ කෙනෙක්ගේ මේ පොත්පත් කරන සීරුව මගේ පඩුවේ ගතියත් මේ අයගේ පඩුවේ ගතියත් අතර වෙනසක් තියෙනවා. මම අපේ යන්නේ කියනවා මේ අටකටු මේ ඇටකට අපි කුඩු කරනවා. අපි හිතන කොහේ කොරමන් ගලපලා අම්පනවා වගේ අම්පනවා කියන නැත්නම් මේ කියන්නේ කුඩු කරලා තියෙන ඔන්න කිසි භාවයකට පත් වෙනවා. පටවි ධාතුවට පත් වෙනවා. දැන් මේ අය ප්‍රාර්ථනා කරන්න ඕන හිත ඇතුලේ මේවා කියනකොට ඇඟේ ඇතුලට පස්සේ මෙන්න පුදු කරනවා මෙන්න පිටිනවා ඒවා දකින්නට ඕන. මේ කුයි සත්‍යයේ ඇටකට වලින් පුදු කළා මේ පටවි ධාතුවේ අපිට වැඩිපුර දක්නට ලැබෙනවා. සිරිසං සත්‍යයේ දී අපි මොනවාක් කියන්නේ ඇටකට වලයි අපේ ඇටකට වලයි වෙනසක් දක්නට පුළුවන්. ඇටකට වශයෙන් බලපෑම් කිසි වෙනසක් දක්නට නෑ. අපේ ශරීරය තුල මස් තියෙන අරකගේ මස් අපේ මස් අතර මට නම් වෙනසක් නැහැ. අපේ ශරීරයේ තුල තියෙන පඨවි ධාතුව වගේම තමයි සමාධියේ පඨවි ඇඟේ තුල තියෙන පඨවි ධාතුව වගේම තමයි බාහිර සත්‍යංගයේ තියෙන පඨවි ධාතුව. ධාතු වශයෙන් තමයි ජීවයක් ඇති හත්යේ පඨවි ධාතුව වගේමයි ජීවයක් නැති අජීවී වස්තුන් වල පවතින වූ පඨවි ධාතුවයි. මිනිසුන්ගේ දැනෙන්නේ කියලා බොහෝ දෙනා ධාතු වල. තිරසංකප්පන යක්ෂයන් භූතයන් දෙවියන් ධර්මයන් මිනිස්යන් ආදී වශයෙන් කිසිම ભેදයක් මේ ධාතු වල නැහැ. ධාතු ධාතු පාඩියේ පවතින අපේ මුලාවට අපේ නදස්කමට මේ ධාතු ගොඩක් වලට විවිධාකාර දිගින් දාගෙන විවිධාකාරයෙන් අපි විවාහාර කරගෙන විවිධ වශයෙන් අපි මේ සත්‍ය කොටස් බෙදගෙන යන්නේ. සීක සංපත්තෝ සවපත් වේවා මනුෂ්‍ය සෝපත් වේවා දෙවියෝ සෝපත් වේවා බක්මී සෝපත් වේවා දැන් සියලු සත්ත්වෝ සෝපත් වේවා මේ සියලුම සත්‍යෝ සෝපත්ත්වා කියන්නේ මේ කනක දිස්සන පටවි ගතියද නැත්නම් මේ ගැටලක දිස්සන පටවි ගතිය දෙස බලන අනේ ගැටල ඔබ සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා කියන එක සමානයි එතකොට මුළු විශ්වයේ පුරාම සිදුවන සත්‍යයන් අරමුණු කරන මෛත්‍රිය පතුරවන කියන්නේ මේ ධාතකයේ මේ ධාතු පන්න කවර නම් කොටසකද කියලා දැන් මනමින් හිතින් බලන්න ඕන. මහා මෛත්‍රිය පතුරවන්නේ ආකාශ ධාතුවටද මේ සත්‍යයන් තුළ පවතින. එහෙම නැත්නම් මහා මෛත්‍රිය පතුරවන්නේ මුලකටද එහෙම නැත්නම් මේ සත්‍යයන් තුළ පවතින වූ වායු ධාතුවටම මෛත්‍රිය පතුරවන්නේ එහෙම නැත්නම් මේ ආපෝගතේ වතුරකට දෙමයිස්සේ පතරවන්නේ එහෙම නැත්නම් මේ කියපු පඨවි ගතියකට මයිස්සේ පතරවන්නේ මේ පඨවි ආපෝසීතෝ වායෝ ආහාස කියන ධාතු වල කිසිම වෙනසක් මට දක්නට ලැබෙනවද ලෝකේ යම් තාස්සක්යන් කියන මේ සියලුම සත්‍ය ඒ සියලුම සත්‍යයේ රූප තියෙන මේ රූප කොට මේ ධාතු පහට වැටෙනවා මේ ධාතු පහට අනුකූලව සම්මත වෙනවා. එන මුළු විශ්වයම පවත්නා වූ සියලුම සත්ත්වයන්ගේ රූපස්කන්ධ සම්මතයෙන් දකින්නට පුළුවන් වන්නට ඕන. සමාගයෙන්ම බාහිර ලෝකයක්. එතකොට අපේ මෛත්‍රිය පතුරවන්නේ මේ ධාතු කොටස් පහට නෙවෙයි මේ දහසක කොටස් පහට තියෙන සත්‍යය කියලා මෛත්‍රී පැතුරුවට අපි අපේ තුළ තිබුණු මුලාව අපි කියන්නේ මුලාවෙන් ධර්මයක් ඇති කර ගැනීම. මේ මුලාව දැන් අවබෝධ විය යුතුයි. දැන් අපි බලන්නේ විඥාන සංදේශය. දහස පහ විඥාන විඥාන කායයන් එකනේ. ධාතුව වයන් විස්කෝපෝ මේ ධාතුමය අපේ මනසිය සත්‍යය කියන්නේ. ඒකෙන් පහක් මේ අපි දෙන්නේ පහේම සත්‍යයක් අපිට දැන් දකින්නට නැති බව පේන්නට ඕන. දැන් මම මේ විඥාන ධාතුව විඥාන ධාතුව කියන්නේ මෙතන අර වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතර තමයි. එකකට නෙවෙයි විඥාන ස්කන්ධයට පමණක් නෙවෙයි මේ විඥාන ධාතය කතා කරන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර තමයි. දැන් අපි බලමු අපි මානසිකව පතුවන්නේ සංඥාවටද කියලා. දැන් මම මෙතන දකින රූපයක් දකිනවා. අපෝතාමයෙන් මම යටේ තියෙන දීලේස්ස දැක්කා කියලා. ලේස්ස දකිනකොට ලේස්ස කියන සංඥාවක් මට ආවා. මෙතන ඉන්න කාන්තාවක් මේක දකිනවා ලේස්ස කියන සංඥාවක් පිටකර ගන්නවා. තවත් සංකේතයක් මේක දක්නා ලේන්සෝ කියන සංඥාවක් ඇති කරගන්නවා. මගේ ඒ ලේන්සෝ කියා ඇති කරගත් සංඥාවක් අනිත් අය ඇති කරගත් සංඥාවක් අතර කිසිම වෙනසක් තියෙනවද? කිසිම වෙනසක් නැහැ. යම් කිසි දෙවියෙක් මේක දැකලා ලේන්සෝ කියලා සංඥාවක් ඇති කරගත්තා වන්නේ කරි කවර සත්‍ය කරි සංඥාව ඇති කරගත්තා සංඥාව වශයෙන් සහයි. කිසිම වෙනසක් නැහැ. අපි හිතන්නේ දැන් අපට මුණ ටිකක් හරි තියෙන ටිකක් දැක්කයි කියන්නේ. මම තේන් ටිකක් දැක්කා මට දැනෙන රස තීන රස නම් මේ ගැහුම් කෙනෙක් දැක්කට පස්සේ ඒක තිස්ස රසක් වන්නේ නෑ. තේන කෙනෙක් දැක්කයි කියන්නේ ඒක වෙනස් රසක් බවට පත්වන්නේ තීන සංස්කෘතිකට ගොන්නයි කියලා ඒක වෙනස් රසක් බවට පත්වන්නේ. ඒ ආකාරයෙන් හඳුනා ගන්න. ඒ හඳුනා ගන්න ස්වરૂපයේ ආනිස්සමයි. අපි වේදනාවල් හඳුනා ගන්නවා. මේක දුකක්ය, මේක සැපක්ය, මේක මඳහත් වේදනාවක් කියලා. මා ඒක හඳුනා ගැනීමත් මේ සින්වත් අය හඳුනා ගැනීමත් බාහිර සත්ව වෙනසින් හඳුනා ගැනීමත් හඳුනා ගැනීම වශයෙන් එක සමානයි. ඉරිසත්ත්වය හඳුනා ගන්නා මේ දේවල්. ඉව කියන්නේ බොහෝ වෙලාවට හඳුනා ගැනීමට මේ සියලුම හඳුනා ගැනීම, රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම, ගන්ධවල රසවල, කයට දැනෙන දේවල්, හිතට දැනෙන අරමුණු මේ ආදී දේවල් හඳුනා ගැනීම වශයෙන් බලනකොට සියල්ලම තමයි. අපේ සියලුම සත්‍යයෝ ප්‍රත්‍යක්ෂාටෝ ප්‍රත්‍යක්ෂාටලා මෛත්‍රී පතනකොට අපි සමෝ අපේ ඒ කියන බුද්ධයාගේ මේ රූප හඳුනා ගැනීම සුවපත් වේවා. සද්ද හඳුනා ගැනීම සුවපත් වේවා. රස හඳුනා ගැනීම, පොට්ටක් හඳුනා ගැනීම ධර්ම හඳුනා ගැනීම සුවපත් වේවා සුවපත් වේවා කියන හිතුවොත් ඒක සාර්ථක දෙයක්ද ඒක නඩක් ඇති දෙයක්ද මගේ සංඥාවෙන් මගේ මගේ සංඥාව වගේම සිය සංගත සත්‍යයන්ගේ දිව්‍යෝන්ගේ බ්‍රහ්මාදී අනිකස්සත් කොටස් වල සංඥාව තමයි එකලකින්ම හඳුනා ගැනීමක් ඇති වෙනවා. මේ සංඥාව ඇති වෙනවා ඇති වෙච්ච ගමන් නැති යනවා අනිත්‍ය යන ධර්ම. මේ සංඥාව සුවපත් වේවා කියලා අපි සුවපත් නැහැ. මෛත්‍රීසිත පතරවනකොටම අර අපි මෛත්‍රීසිත පතරව ඉවරකින් ගත්තේ කියලා ඒ සංඥාවත් නිරුද්ධ වෙලා යනවා. මොකකට ධර්මාන්තයේ පතුරවන්නේ කොහොමද අවබෝධ කරන්නේ දැන් ගැඹුරු කාරණාවලට බලමු කියන්නේ දැන් ඉස්සෙල්ලා අපි කතා කළේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු අතර මෛත්‍රී පතුරවනකොට මේ පත්තේ දක්නට නිරදෙන බව. දැන් අපි මේ කතා කළේ අනේ ඉතුරු විඥානස්කන්ධයේ තියෙන සංඥාස්කන්ධයේ මෛත්‍රී පතුරවන්නට අපට බැරි බව. ඒක නිරක්ෂක ක්‍රියාවන් බව. කලින් කියපු ධාතු කොටස් හයන ආකාශ ධාතුවේ අනිත් ධාතු කොටස් හතර පහන් හතරම මේ මහා ඇතුළත මහාම නැති වෙන ධර්ම අප අර සංඥාව වගේමයි අපේ ජීවිතයේදී තේන්නේ දැන් මේ මොහොතේ පවතින පටලේ ධාතුව ඊළඟ මොහොත වෙනකොට නෑ ආපෝදනකත් එහෙමයි තීරෝදනකත් එහෙමයි වායෝදනකත් එහෙමයි වෙනස් ස්වරූපයකට අනිත්‍ය tattයකට පත් වෙනවා. අපි දැන් හස්ත කොටස් අරගෙන තියෙනවා සත්‍ය සත්‍යත්තාගෙන මෛත්‍රිය පතරනකොට අපි මෛත්‍රිය පැතිරියලා දහස කොටස් හතර තුනක් පතරි ආපෝතීජෝ වායතන. අපි මෛත්‍රියට පතරලා ඉවර වෙනකොටම ඒ මෛත්‍රියට ලක් වෙච්ච දහස කොටස් එතනම නිරුද්ධ වෙනවා. කොමකටද මෛත්‍රිය පතරවන්නේ? මෛත්‍රිය පතරන්න කොමක් ඉතුරු වෙනවා. මේ සිස්වා කියන්නේ තෝරන්නේ අපේ තියෙන නිරක්ෂක ස්වરૂපයේ මේ ශූන්‍ය දර්ශනයට හිත යොමු කිරීම කරන්නේ ගමන් කටයුතු කරන්නේ. එතකොට සමාධි වශයෙන් බැලුවත් ලෝක සත්‍යය තමයි. සංඥා වශයෙන් බැලුවත් ලෝක සත්‍යය තමයි. කිසිම වෙනසක් නැන්නට නැහැ. සමාධි සංඥා මෙන්න බාහිර ලෝක සත්‍යයේ සංඥාවත් එකහා සමාන වෙන්නේ. එතකොට මේ සංඥාව ඇති වෙනවා, පවතිනවා, මොහොතකින්ම නැති වෙනවා. මේ සංඥාවට අපි මෛත්‍රී පතරන කියන එක නිහිඳුවක්. මෛත්‍රියෙන් සත්‍යෝ සෝ සත්‍යත්වා කියලා කියන සත්‍යෝ කියන්නේ අපේ සිත තුළම තියෙන සංඥාවක්. ඒකත් ඇතුලේ තිබුණාම නැති වෙනවා. අර මුළු දේශේම තමන්ගේ සංඥාවත් එක්ක කොහොම සංඥා සම්බන්ධ පදාගෙන හැලෙන හැටි දැන් තේනවා නම් බොහෝමත්ම හොඳයි. සම්මත සංඥාවකම නිරුද්ධ බුද්ධිය සැරිසෙවි අධ්‍යයනය. නිරුද්ධ දෙවි නිරුද්ධ දෙවි සේවි සේවි යනවා. සංඥාව ගැන දැන් කතා කළා ඇති අපි බලමු විඥාන සංදේ ගැන. මය පද දැනෙනකොට මේ තුන්වත් අයට පද දැනගන්න එකක් පහළ වෙනවා. ගැහෙන අයට මගේ තමයි කියන්නේ අයකට කියන එකක් නෑ. ගඟට දැන් ගන්න සිත් පහල වෙනා නාමයේ තියෙන ඒකේ දැහැම කිරීමේ දෙයක් සත්පුද්ගල දෙයක් නෑ. සස දැනෙනකොට දිවට ඒකත් අපේ දැනෙනවා. මොනවා විඥානය කියලා පොත්වල කියන්නේ. අහට රූප දැනෙන පහම ඒක අපම තුනා ගන්න සිත් පහල වෙනවා. කයට පොත්තක් යන වැදුනහම යම් දෙයක් ඉස්පස් වුණාම ඒක අපි හඳුනා ගන්නවා. ඒකත් දැනක් සිතක් පහළ වෙනවා. මනසින් මේ දේවල් අරමුණ වෙනකොට මනසට ඒකත් අපි හඳුනා ගන්න. මේවට තමයි විඥාන කියන්නේ. මේ සිතිවිලි ඇති වෙන සිත් ඇති වෙන එක. මේ විඥානය සෑම කප්පේ තුළම එක ලෙස ක්‍රියාත්මක වෙන බව දැන් තේරෙන්න ඕන. මගේ කනේ ශබ්දයේ වැදිලා සෝත විඥානය ඇතුළේ යම්සේද එලෙසින්ම සිහි සංස්කෘතියේ මේ කන ශබ්දයේ වදනට පසුව සෝත විඥානයක් ඇති වෙනවා ශබ්දය දැනගන්නවා සිතක්. පණ තියනවා. ඒ වගේම තමයි අනිත් ඉන්ද්‍රයන්ට. මේවායේ කිසිම දෙයක් නැහැ. මේ විඥාන ස්කන්ධය ඇතිවෙච්ච ඥාතිත ඇතිවෙන ගමන්ම නිරුද්ධ වෙනවා. මා මේ වචන පිට කරන ගමන්ම නිරුද්ධ වෙනවා. ඒවා කනේ දෙවිත් ගමන් දැනගන්න සිතත් එතනම හදාගෙන හැදෙනවා. එතකොට අපි මෙන්න ඔක්කොම අපේ විඥාන ස්කන්ධය තුළ මෙලෙසින් අනිත්‍යයට යන බව විඥාන ස්කන්ධයේ අනිත්‍යයට යන බව අපි දකින්නට ඕන. ඒ වගේම මේ විඥාන ස්කන්ධය තුළ සත්‍යෝ කියලා ගන්නට තුමන් වගේ තුන බැහැ. කියන දේ එකක් අපි දකින්නට ඕනේ. ඒ සෝමත අනුකූලව මේ විඥාන තියෙනවා හේතුන් වෙනකොට මේ විඥාන නැති වෙනවා. අපි සියලු සත්‍යයෝපත් වේවා සෝපත්ත්‍ත්‍යාසෝපත්ත්‍යා කියන මෛත්‍රිය පතනකොට මේ සත්‍යයන් දක්නා සද්ධාන කිස්සෝපත් වේවා ගඳසෝද දැනෙන කිස්සෝපත් වේවා රස දැනෙන කිස්සෝපත් වේවා කියලා අපි මේ මෛත්‍රිය පතරවන්නේ මේ බලන්නේ යන්නේ සත්‍ය පුත්‍ර සංඥාව තුන විසන කරන්නට ආත්ම සංඥාව කඩා ගැනීමකට මෛත්‍රී භාවනාව තුළ විදර්ශනා ඇතිව දකින ඒකේ සාමාන්‍ය ක්‍රියාත්මක කරගන්න තෝරන හරියට ක්‍රියාත්මක කළොත් දකින්නට පුළුවන් අප කියන්නේ කුමක්ද කියලා. එතෙන්නේ විඥාන ස්කන්ධ වශයෙන් බලපුවාම සකල ලෝකවාදී සත්‍යයන් කියන විඥාන ස්කන්ධේ තමාගේ සහිතවම එක සමානයි කියලා සමතත්වයේ විස්ස සමතාවයකට දැන්පත් ගන්නට ඕන අපේ සිට මේ විස්ස සමසාරයේ ඉඳගෙනයි අපි මේ විඥානස්කන්ධය සෝපත් වේවා කියලා මෛත්‍රිය පතරවන්නේ. අපේ සෝපත් වේවා සෝපත් වේවා කියලා හිතක් පහළ වෙනකොට ඒකත් විඥානයක් ඇතිවෙන්නේ නැති යාම. සත්‍යන්ගේ විඥානයට බලලා අපි මෛත්‍රිය පතරවන්නේ ඒකත් ඇතිලා නැතිලා යනවා. මෛත්‍රිය පතරවන්නේ කවුද? මෛත්‍රියට බඳවන්නේ කවුද? මොකක්ද නිරන්තරයෙන් පවතින්නේ? කුමකටද මෛත්‍රිය පෙතින්නේ? එතකොට සමාජයේ විඥානයක් නිරුද්ධ වුණා අන් අයගේ විඥානයක් නිරුද්ධ වෙනවා මේ මොහොතේ තිබුණ විඥානය ඊළඟ මොහොත වෙනකොට නෑ පවර සත්‍යයකට මෛත්‍රී පතුරවන්නට පුළුවන් දාකට මේ සත්‍ය අවබෝධ වන්න ඕන දැන් අපි බලන්නේ සංස්කාර සංදේශ මේ ඉස්සෙල්ලා කියන්නේ දැන් කරක් දක්වන නිසා අවසාය භාගයක් හස්සේ මේ දේශනේ නිම කරන දැන් නිම කරන්නේ පස්සේ කතා කරනවා. ඊළඟ පහම විතර තමයි කරන්නේ. දැන් සංස්කාර ස්කන්ධයේ බහින්නේ අපේ කිසිය තුළ කුසල තියෙන අකුසල තියෙන ලෝභය තියෙන දෝෂය තියෙන මෛත්‍රිය තියෙන කරුණාව තියෙන ප්‍රඥාව තියෙන. ඉතින් මොනියේ සිතුවිලි තියෙන. හිතන්න දැන් මගේ සිත තුළ ඇති තරහයි දැනෙන්නේ පිළිදෙත තුළ ඇති තරහයි ඒ වගේම සත්‍ය පිටිපිට ඇදී යුතු කරා යට සමාසිත ප්‍රතියන් බලනකොට වෙනසක් දක්නට පුළුවන් දෙකේ. මේ සමාසිත වගේම තමයි සසල ඒ වගේමයි අකසර නිසා පිටිකරන දේශනය. එම නිසා මේ සංස්කාර ස්කන්ධයෙන් නිරලෝම ලෝකේ යම් සාස්ත්‍යෝ තිබුණනම් ඒ සංස්කාර ස්කන්ධය වශයෙන් බලනකොට සමයි සමසත්‍යයට පත් කරන්නට අපට පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ වෙනසක් අපට දකින්නේ නැහැ. සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් බලනකොට අපි සීල සත්‍ය සුවපත්කා කියලා මෛත්‍රිය පතුරවනකොට අන්නේ මේ සීල සත්‍යන්නේ සත්‍තාව සුවපත් වේවා. ප්‍රඥාව සුවපත් වේවා, වීර්යය සුවපත් වේවා. මේ සත්‍යයන්නේ වීර්යය සුවපත් වේවා, කෝධය සුවපත් වේවා කියන දකින්න. සංස්කාර ඛණ්ඩයේ තියෙන ඇතිවී නැති යන ආකාර අනාත්ම ස්වરૂපයක් අපට වැටහෙන්න පුළුවන්. මේ සංස්කාර ස්කන්ධයෙන් තමයි අපි මුලා වෙන බොහෝ දුරට මේක මම කියලා මගේ කියලා ආත්ම කියලා ගැහණු කියලා පිරිමි කියලා සත්‍යයන් කියලා අපි හඳුනාගත්තා. මේ සංස්කාර ස්කන්ධයෙන් ඒක සිදුණා. ඒකේ කියන ක්‍රියාවලිය නිසා මේ සංස්කාර දැන් ඇති වුණා, දැන් පැවතුණා, දැන් නැති වුණා. මේ මොහොතේ නැති ගමන් අඩාගෙන එනවා. අපි සියලු සත්‍ය සෝපත්ත්‍වා සෝපත්ත්වා කියනකොට සත්‍ය වශයෙන් සිදුවන්නේ මේ සංස්කාර ස්කන්ධේ ගලා යන අපේ සිත්තුලින්. ඒකට මොකද වෙන්නේ? සියලු සත්‍ය සෝපත්ත්වා කියනකොට සංස්කාර ගොඩක් ඇති වුණා. ඊළඟ සෝපත් සත්‍ය සෝපත්ත්වා කියලා හිතනකොට අර කලින් කියපු සංස්කාර ස්කන්ධය එතනම නිරුද්ධ වුණා. ඒක දිවිහි ගියා. සියලු ගියා. එතකොට මෛත්‍රියේ පටවන සත්‍යයන්ගේ සංස්කාර ස්කන්ධයක් එලෙසින් නැති වෙනවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේ මෛත්‍රිය කරන අපේ සංස්කාරත් එලෙසින් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කුමකට මෛත්‍රිය පටවන්නේද කෙසේනම් මෛත්‍රිය පටවන්නේද මෛත්‍රිය පටවන්නේ මොකද්ද කියන්නේ මේ සත්‍යය දැන් කෙනෙක් ඕන මේ විස්තර කෙනෙකු දන්නවා නමස්කාරය ඉදිරි කරන්නට ඕන. ඊළඟට අපි බලන්නේ වේදනා ස්කන්ධය. ඔය හොරා ඉන්න තැන තමයි දැන් කිසිම මේ ළඟින් හොරා අල්ලන්නට යන්නේ. අපේ වේදනාව මම හිතන්නේ මට දැන් ප්‍රශ්නයක් දැනෙනකොට වේදනාවක් දැනෙනවා. මෙහෙම කෙනෙකුට ප්‍රශ්නයක් දැනෙන වේදනාවක් දැනෙනවා. ඒක සංසප්තේකට ලෝකයන්පත්කට එලෙසින් මේ වේදනාව දැනෙනවා. මේ වේදනාව මට ඇතිවෙන දුක් වේදනාවයි සිය සංසප්තේකට ඇතිවෙන දුක් වේදනාවයි මෙහෙම සංසප්තේකට ඇතිවෙන දුක් වේදනාවයි අතර වෙනසක් තියෙනවා. හිතන්න මම කියනවා කවුරු යන්නේ මේ සනාකය වේදනාව ඒ කියන පහක් තියෙනවා. හැමෝගෙම වේදනාව එකසේම ඇති පොළදී නැති වෙන ධර්ම සමසත්‍යයට පත් කරන්න ඕනේ. හිතන්න මාතෘ මඳහත් වේදනාවක් දැන් තියෙනවා. මේ අයගේ සිත්වල මඳහත් වේදනාවක් තියෙනවා. සිතසතකේ වෙනස් සත්‍යයකට මඳහත් වේදනාවක් තියෙනවා. මේ වේදනාව වේදනාව වශයෙන් උපේක්ෂා වේදනාව වශයෙන් තමයි. කියන්න හිතන්න දැන් මට සතුට වේදනාවක් දැනෙනවා. අපි හිතමු ඔක්කොම මේ ලෞකික ලෝකේ ඉන්න අය කොහොමදින් ගක්මන හැමෝම කරන සතුටු හැමෝටම සතුට වේදනාවක් දැනෙනවා. ඉතින් මේ කියන්නේ අය අරන්නේ අපේ මත පහළ සුඛ වේදනාව කියන සියලුම සත්‍යයන් පහළ වෙන සුඛ වේදනාවක් තමයි. තමා මෛත්‍රී ධ්‍යානයට සම්බන්ධනානේ මෛත්‍රී ධ්‍යානයේදී පළවෙනි දෙවෙනි තුන්වන අවස්ථාවලදී සුඛය, ප්‍රීතිය, ඒ ප්‍රාසකාරක වේදනාව ලෝකේ කවරසත් එක්ක පිටකරගත්තත් එලෙසින්ම සම වෙනවා. මේක ධ්‍යාන මට්ටමේ සිටින කෙනෙකුට කළ යුත්තේ. අපි මේ කියන සත්‍ය සෝපත්‍යක සෝපත්‍යක කියන අදහස් වතුරවන්නේ කුමක් සඳහාද? ඔවුන්ගේ සිතේ සුඛ වේදනාව වැඩි වේවා කියන එකයි. එතෙන්දයි ආ එතකොට සත්‍ය සියල් සත්‍ය උසෝපත්ත්‍යාසෝ පත්ත්‍යාසෝ පත්ත්‍යා කියලා අපි මෙතෙක් කතා කළාට මෙතෙක් සිටුවට රූපස්කන්ධයේ ධර්මයිත්‍ය දෙකමයි නැති බව රූපස්කන්ධයේ තුල තියෙන සත්‍යය කියලා ගන්නට කිසිම සත්‍යයක් නැති බව අවබෝධ වෙන්න ඕනේ. කාට කියන්නේ? සංඥාව සංඛාර විඥාන කියන නාමස්කන්ධ දෙකම අපි මෛත්‍රිය පැතුවට කිසිම තැනක මෛත්‍රියක් පතුරවන්නට බෑ. ඒ කිසිම ස්කන්ධයක සත්‍යයක් නැති බවක් සමස්තයෙන් ලකින්න ඕන. අපි මේ දුකින් මිදෙත් සාසපත්ත ආදී වශයෙන් මෛත්‍රිය පතුරවනකොට අපි අරමුණට ගන්නේ වේදනා ස්කන්ධයේ සත්‍යයන්ගේ මේ වේදනා ස්කන්ධය මුළු ලෝකයේම සියලුම සත්‍යයන්ගේ වේදනා වශයෙන් සමතත්යෙන් දකින්නට ඕනේ. විස්තර සමතාවයක් දැන් විද්‍යමාන වන්නට ඕනේ සිතුල. මෙන්න මේ වේදනාව අපේ සියලු සත්‍ය සූපත්ත්‍යා සූපත්ත්‍යා කියනකොට සුඛ වේදනාවක් දැන් ඇති වෙනවා කියලා හිතන්නේ. ඒ සිත නැති විදිහ ගමන්න අර වේදනාවක් එතනම හදාගෙන හැදෙනවා. හිත සමග ඇති වෙන වේදනාව සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන විසමයි. එකට ඇතුළත් ධර්ම එකතන නැති වෙනවා. මගේ වේදනාව නිරුද්ධ වෙනවා වගේම තමයි නැති වෙනවා වගේ තමයි දුකේ තියෙන සත්‍යයේ වේදනාවක් තියෙන්නේ. අපි පොතේ මේ වේදනාව සත්‍ය කියලා හිතුවත් මේ විශ්ය කියන සියලුම සත්‍යයන්ගේ නාමස්කන්ධය හෝ රූපස්කන්ධය තුළ කිසිම සත්‍යයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. මේ වේදනාස්කන්ධයේ සත්‍යයක් දක්නට ලැබෙනවා. වේදනාව කියන්නේ මොකද්ද? හිතට දැනෙන යම් කිසි විඳීමක්. මේ විඳීම හේතුන් නිසා හටගන්නවා. අපේ කනස්සට අනුකූල නෙවෙයි. ඒකෙන් නිරුද්ධ වෙනකොට වේදනාව හදාගෙන හැදෙනවා නිරුද්ධ වෙනවා. සමාගයේ සිටේ බාහිරගේ ලෝකයේ සිටේ. එතකොට මේ වේදනාව සත්‍ය කියලා ගන්නට ඇති දෙයක්ද එහෙම නැත්නම් හේතුන්ගෙන් ඇති හේතුන් නිසා නැති වෙන නාම මාත්‍රයක් පමණක්ද? දැන් කල්පනා කරන මේ ආග වේදනාවක් ඇතුළත් සුඛ වේදනාව මේක තමයි මගේ ආත්මය මේක තමයි සත්‍යය මේක තමයි සුද්ධිය වගේ තව විනාඩි දෙකකින් කොහොමද වේදනාව පදාගෙන නිරුද්ධ වී යනවා. එතකොට කලින් තිබුණු වේදනාව සමානයි. සමානයි ආස්තේන සත්‍යයක් නම් ගණනයක් නම් මෙහෙයක් නම් සුද්ධලයක් නම්. මේ වේදනාව මෙලෙසින් නිරුද්ධ වී යනකොටම අර සත්‍යයට මොකද කරන්නේ? ඉස්ත්‍රියේ පුද්ගලයාට පුරුෂයාට මොකද කරන්නේ? මොකද වේදනාව සත්‍යයක් නම් ආත්මයක් නම් වේදනාව නැති වෙනකොටම ඒ සත්‍යයත් ඒ ආස්තත් නැතිවන්නට ඕනේ. මේකද තේරුම් ගන්න. වේදනාව දැන් ආත්මය කියලා හිතන්න, සත්‍යය කියලා හිතන්න. මේ වේදනාවයි තමයි ත්‍රිපටමන්ති සත්‍යය කියලා. මේ වේදනාව තමයි ආත්මය. මේ වේදනාව ආත්මය නම් වේදනාව නැති වෙනකොට ආත්මයක් නැති වෙනවා. තවත් තේරෙන්නේ නැත්නම් ඉතින් වේදනාව විතරයි කියන්නේ කියලා දැන් රූපස්කන්ධ සංකල්ප සංඥාවක් සංස්කාර විඥාන කියන අනිත් නාමස්කන්ධ ක්‍රියාවක් අයිතන දැන් මේ මුදු වේදනාස්කන්ධේ පමණයි මේකම බොහෝ දුරට කරන්න පුළුවන් ධ්‍යාන සිත්තියක් එනකොට නම් දැන් මේ වේදනාව තමයි ආත්මයේ වේදනාව තමයි සත්‍ය වේදනාව තමයි මම මෙන්න මොකක්වත් දන්නේ නැති නේ දැන් මේ වේදනාව නැති කියනකොට මගේ ආත්මයක් මගේ බවත් පුද්ගල ස්වરૂපයක් සංඥාවක් නිලිහි යන්නට ඕන. මෙන්න මේ සත්‍ය මුළු විශ්වය පුරාම තියෙන සත්‍යයන්ගේ වේදනාවෙන් පතරවලා වේදනාවේ අනිත්‍යයෙන් වේදනා නිරෝධය දකිනකොට අපි පරම සම්පූර්ණ ශූන්‍යත්වයක් අත්දකිනවා වෙනවා. මෙන්න මේ ශූන්‍යත්වය තුළ සත්‍යයක් දක්නට නැහැ, ගැහෙන්නේ කුණියක් දක්නට නැහැ, මෛත්‍රී කරන කෙනෙක් නැහැ, මෛත්‍රිය දෙත ලක්වන කෙනෙක් නැහැ. මෙන්න මේ සෝනන්තයේ පස්සනාට පසුව ඒ මහාත ඒ ශූන්‍යතාවේ ඉක්මවා ලැබෙන නිර්වාණය සාක්ෂාත් කරන්නට අප අරමුණේකට ඉති පරිදි කටයුතු කරන්නට ඕන. දැන් අද ඒවා විස්තර කරන්නට යන්නේ නැහැ. මේ ඇයි මේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. විපස්සනාන්ත පරිපූර්ණ කරන අය විසින් විශේෂයෙන්ම කාමරාල කටිගානසේ නැතිකමින් උත්සාහ කරන අය විසින් මෛත්‍රී පූර්ව පුත්ති වශයෙන් මෛත්‍රී භාවනාව කරන විට මේ සත්පුද්ද සංඥාව දිගින් යන ආකාරයෙන් මෛත්‍රිය පතුරවන්නට ඕන අද දවසේ යයි විශ්වාස කටයුතු කරන්න. හොඳයි මේ දේශනාව අපි මෙතනින් නිම කරන්න. අර මා කලින් කිව්වා මෙත්තා ජේතෝ මුක්තිය අපිට නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් බුදු වදනට අනුකූලව ධ්‍යාන සුඛක් ඇතුවත් පුළුවන් නැතුවත් පුළුවන් මා මේ විදිහට කටයුතු විදිහට කටයුතු කරන්න. මා ඒක නිසා මේ තේනන්තය ආශිර්වාද කරන ආශිස්සනේ කරන මෛත්‍රී භාවනාවෙන් කවර භාවනාවකින් මේ සතියේදී මේ භූමියේ තුළදී මේ ඇයට නිර්වාණය සාක්ෂාත් කරගන්න ප්‍රාර්ථනා කටයුතු කරනවා. හොඳයි මේ ස්නාමතෙන් ඉන්න කරන්න